ඉතින් මේ වෙලාවේදී සිද්ධ කරන්නේ සුපුරුදු පරිදි මේ සූත්‍ර දේශනාවක් හඳුන්වලා දීමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්වාසු දහසක් ධර්මස්කන්ධයෙන් ධර්ම කොටහස් 42ක්ම අභිධර්ම පිටකේ නියෝජනය කරනවා. ඉතිරි සූත්‍ර සහ විනය කියන කොටස් දෙක තවත් 42000ක් ස්කන්ධ වශයෙන් පවතිනවා. ඒ විදිහේ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධ අතරේ ඔය සූත්‍ර පිටකයට අයිති ග්‍රන්ථ පහක් තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා. ඒක අපිට දැන් හොඳට පාඩම්. අපි දන්නවා ඒ ගැන අහලම. ඉතින් මේ දේශනා අතර බුදුහාමුදුරුවෝ කළ දේශනා සමහර දේශනා තියෙනවා. වැඩි දිගත් නැහැ, වැඩි කොටක් නැති දේශනා. ඊටාම දීර්ඝත් නැති ඊටාම කෙටියමුත් දේශනා නොකළ මධ්‍යම ප්‍රමාණයේ දේශනා කියනවා. අනේ දේශනා සූත්‍ර 152ක් පමණ අඩංගු වෙලා තියෙන ග්‍රන්ථයට කියනවා මජ්ක්‍ධිම නිකාය කියලා. ඒවා මහරහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ කටපාඩමි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන කම්ම මේ සූත්‍ර දේශනා භාරව බහානක පරපුරු මහරහතන් වහන්සේලා සරියොත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඒවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලයේදීත් සංගායනා කරන්නට උන්වහන්සේ ඉල්ලීමක් කළ අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ සියලු සම්බුද්ධ දේශනා නැවත එක තැනකට එකතු කිරීමේ අදහසින් සංගායනා කළා. සජ්ජායනා කළා. ඒ සංගායනාවෙන් පස්සේ ඒ මහරහතන් වහන්සේලාගේ දේශනා තමයි අපට ඔය දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ කියලා තියෙනවා මේ සූත්‍ර 50 50 කොටස් තුනකට බෙදලා මූල පඤ්ඤාසක මජ්ක්‍ධිම පඤ්ඤාසක උපරි පඤ්ඤාසක කියලා මේ ඒ සූත්‍ර දේශනා පොත් තුනක කොටස් තුනක් වශයෙන් කිනුතුන් දැකලා ඇති. ඉතින් අද දේශනා කරන සූත්‍රය අයිති වෙන්නේ මූල පඤ්ඤාසකයට. ඒ කියන්නේ මුල්ම ඒ සූත්‍ර දේශනා 50ට අඩංගු වන සූත්‍රයක් තමයි ඔය මන් දේශනා පාඨයේ සූත්‍ර දේශනාවේ මුලින්ම දැක්වෙන ඒ pāli පාඨයක් තමයි මාතෘකා කළේ. ඒ සූත්‍ර දේශනාවේ නම දේදහ විතක්ක. සමහර වෙලාවට මේ බණහන පින්වතුන් අහලා තියෙන්නත් පුළුවන්. දේදහ විතක්ක. බුදුරජාණන් වහන්සේ මේ දේධා විතක්ක සූත්‍ර දේශනාව දේශනා කරන්නේ රජ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවකදී තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ බෝසත් අවදී ඒ කියන්නේ බුදු වෙන්නට කලින් උන්වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා කොහොමද තමන්ගේ මනස භාවනා වශයෙන් පිළිවෙලින් පුරුදු කරගත්තේ කොහොමද කියන එක තමයි උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි කරලා දුන්නේ. එනිසා ද්වේධා විතක්ක ද්වේධා කියලා කියන්නේ දෙක කියන එකයි. කොටස් දෙකක් කියන එකයි. විතර්ක කියන්නේ සිතේ ඇතිවන හැඟීම්, අදහස්, සිටිවිලි කොටස් දෙකකට බෙදාගෙන උන්වහන්සේ ඒ දිහා බලාගෙන ගවේෂණයක් කළා. මොනවද මොනවද මේ සිටිවිලි කියන. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව ගොඩාක් අභිධර්මයට ගොඩාක් නෑකම් කියන දේශනාවක්. ඒ පැත්තට ටිකක් නැඹුරු වෙන දේශනාවක්. ඒකේ ඔය පරමාර්ථ ධර්ම අතර එක පරමාර්ථයක් තමයි චිත්ත කියලා කියන්නේ. චිත්ත චෛතසික. මෙන්න මේ කොටස් දෙකට බොහොම සම්බන්ධ දේශනාවක් මේක. ඒ නිසා අපි කාගේත් බලාපොරොත්තුව තමයි මේ මනස පුලුවන් තරම් ඉහළම අවස්ථාවකට දියුණු කර ගැනීම. ඉතින් ඒ නිසා මේ දේශනාව භාවනාවට යොමු වුණු පිරිසට බොහොම වැදගත් බව මුලින්ම සඳහන් කරන්න ඕන. භාවනාවට විශාල රුකුලක් ලබා දෙන දේශනාවක්. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කළා පුබ්බේව මේ වික්කවේ සම්බෝධාය අபிසම්බුද්ධස්ස බෝධිසත්වෝ යේව සතෝ ඒ තද හෝසි මහණෙනි මට බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ මේ වගේ ඒ කියන්නේ තාම අනபிසම්බුද්ධස්ස කියන්නේ බුද්ධත්වයට පත් වෙනා නැහැ මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න කලින් මට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වුණා මොකද්ද අදහස උන්වහන්සේ තියෙනවා මගේ මේ හිතේ ඇතිවන සිටිවිලි යන්නෝනාහං වේදහා තත්වා වේදහා තත්වා තමන්ගේ හිතේ ඇතිවන පරිවිතර්ක මේ කොටස් දෙකකට බෙදාගෙන කොටස් දෙකකට වෙන් කරගෙන උන්වහන්සේ බැලුවා කියලා සඳහන් කරනවා ඒ විතර්ක ගැන උන්වහන්සේ වදාළා මහණෙනි මම බෝධිසත්ව අවදියේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මගේ හිත දිහා මම බලාගෙන ඉන්නකොට මගේ හිතේ දකින්න ලැබුණ කාම විතර්ක කාම විතර්ක මේ එක එක කාමයන්ට ඇස පිනවීම දිව පිනවීම නාසය පිනවීම කන පිනවීම ශරීරය පිනවීම මේවට කියනවා කාම කියන. අන්නේ ඒහා සම්බන්ධ සිතිවිලි මගේ හිතේ පහළ වුණා. ඒවට කියනවා කාම විතක්ක. ඒක එක එක පැත්තකට එක ගොඩකට මන් දාගත්තා. ඒ වගේම ව්‍යාපාද විතක්ක. ව්‍යාපාද කියලත් කියනවා බයන්නත් එකතු වෙනවා, වයන්නත් එකතු වෙනවා දෙකම අදහස් එකයි. ව්‍යාපාද කියන්නේ තරහ සිටිවිලි. ඒවත් නරක පැති සිටිවිලි. ඊළඟට උන්වහන්සේ වදාලා විහිංසා සංකල්පන. මේ කාට හරි හිංසා කරන සිටිවිලි. ඔන්න ඔය වගේ කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන ඒවා එක ගොඩක්. දැන් මම කියවනේ මේක දීධා කියන හිත කොටස් දෙකකට බෙදුව හැටි තමයි පළවෙනි කොටසට දැම්මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක සහ විහිංසා විතක්ක. මේවා තමයි අපේ හිතේ වුණත් පහළ වෙන නරක විතර්ක. ඔතනින් එහා මොනවත් නරක සිතුවිලි නැහැ. ඔය ಜಾති තුනට අපේ හිතේ පහළ වෙන නරක හැම හැඟීමක්ම අයිති වෙනවා. නිසා අපේ හිත ගැන බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේගේ හිත තුළින් මේ ඉගැන්වුව දේශනාව. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මහණෙනි මම අනිත් පැත්තට දාගත්ත තවත් කොටසක් මොනවද? නෙක්ඛම්ම විතක්ක. කියන්නේ නෛෂ්ක්‍රම්‍ය සිටිවිලි මේ කාමයන්ගෙන් ඈත්තුණු අදහස්. දැන් මේ පින්වතුන් මේ බණහන්දාවේ කාමයන් අතහැරලානේ. ගෙවල් දොරවල් වල වැඩපළ අනික් අනික් ආශාවන් ඒ ඒ ලෝකයෙන් අයින් වෙලා මේ නිවීමක් සැනසීමක් දහම් රසය මේ වගේ අරමුණකින් උසස් අදහසකින් නෙක්ඛම්ම මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච සිතිවිලි ඇති වෙනවා අපේ හිතේ ඒවා එක ගොඩක් ඊළඟට තරහ නැති සිතිවිලි වලට කියනවා අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාද පරිවිතක්ක. තරහ නැති හොඳ සිතිවිලි, මෛත්‍රී සහගත සිතිවිලි. අනිත් ඒවා අවිහිංසා සිටිවිලි. කිසි කෙනෙකුට හිංසාවක් නොකරන මේ සිටිවිලි. මෙන්න මේ වගේ සිටිවිලි ಜಾති තුනක් උන්වහන්සේ යොදාගත්තා උන්වහන්සේගේ මේ හොඳ පැත්තේ පහළ වෙන සිටිවිලි හැටියට දැක්කා. දැන් එතකොට පරිවිතක්ක හයක්. හොඳ පැත්තේ ඒවා තුනයි, නරක පැත්තේ ඒවා තුනයි. අපි දන්නවා සම්මා සංකප්ප යටතේ නේද? බුදුහාමුදුරුවෝ වදාළේ මේ ටිකමනේ. නිවනට නිවන් මගේ අපි මේ සාකච්ඡා කරන කොටස තියෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ මේ දෙවැනි මාර්ගාංගයේ සම්මා සංකප්ප. ඉතින් දැන් උන්වහන්සේ මෙහෙම හිත දෙකට කරගෙන බලාගෙන ඉන්නවා. දැන් අපිට හිතෙනවා අපේ හිත මෙහෙම දෙකට කරන්න පුළුවන්ද කියලා නේද? ඉතින් එහෙම කරගන්න වෙන්නේ හිත ගැන අවදිින් ඉන්න කෙනෙකුට විතරයි නැත්නම් අපේ හිතේ දකින්නේ හොඳ නරක සිතුවිලි අරුගානේ පහළ වෙනවා කියන එකවත් හිතෙන්නේ නැහනේ. අපි එක එක වැඩපල කරන බවක් විතරයි තේන්නේ. අපි හිතන සිතුවිලි ගැන ඒ තරම් පරිස්සම් වෙන්නේ ඒ තරම් කල්පනා කරන්නේ නමුත් සියුම්ම ගැඹුරින් සිත ගැන හිතන කෙනෙකුට මේවා වෙන් කර ගන්න පුළුවන්. ඉතින් බෝධිසත්වය බුද්ධත්වයට පත් වෙන කලින් හිත දෙකට බෙදාගෙන මෙහෙම බලාගෙන ඉන්නකොට උන්වහන්සේට තේරුණා මේ කාම විතර්ක කියන ඒවා බොහොම බලවත් වෙනවා. මේ බෝධිසත්වෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් සම්මා සම්බුද්ධත්වයට මේ පාරමී ධර්ම මුහු කරවා ගත්ත මහෝත්තමයන් වහන්සේ නම. බුදු වෙන්නට ඉන්න සම්බුද්ධත්වයට පත් වෙන්න ඉන්න බොහොම දියුණු කළ ගුණ ධර්ම ඇති කෙනෙක් බෝධිසත්වෝ. නමුත් උන්වහන්සේගේ හිතේ කාම විතර්ක ඇති වුණා. ව්‍යාපාද විතර්ක ඇති වුණා ඒ වගේම විහිංසා විතර්ක ඇති වුණා. ඒ වගේම උන්වහන්සේ නිරීක්ෂණය කළා මේ සිටිවිලි කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් කාම විතර්ක ඇති වෙනකොට උන්වහන්සේ කියනවා මහණෙනි මම මේවා ගැන කල්පනා කළා අත්තව්‍යාදා පජ්ජති මේවා තමන්ට හොඳ නැහැ. තමන්ට ආබාධ සහිතයි. මේ කාම විතර්ක මට හොඳ නැහැ. ඒ වගේම මේවා අනිත් අයටත් හොඳ නැහැ. අනුන්ටත් හොඳ නැහැ. තමන් අනුන් කියන දෙගොල්ලටම හොඳ නැහැ. ඒ විදිහට තමයි කල්පනා කරේ මේ නරක සිතුවිල්ල තියාගෙන හිටියේ නැහැ. තමන්ට අන් අයට හොඳ නැහැ කියලා කල්පනා කළා අපි දෙපිරිසටම දෙපක්ෂයටම මේ සිතුවිල්ල හොඳ නැහැ. ඒ වගේම මේක මේ උන්වහන්සේ වදාලා දුක පැත්තේ තියෙන සිතුවිල්ල. අපිට දුක ඇති කරන දෙන්නේ හේතු වෙන එක. ඒ වගේම නිර්වාණයට වැටෙන්නේ නැති නිවන අවබෝධ කරලා දෙන්න සමත් වෙන්නේ නැති සිතුවිල්ලක්. අහිත පිණිස පවතින සිතුවිල්ලක් කියලා කල්පනා කරනවා. ඔය විදිහට ව්‍යාපාද විතක්කේ ගැනත් ඒ විදිහටම හිතනවා. විහිංසා විතර්කයේ ගැනත් ওই විදිහටම දැන් එකින් එක කියන්නේ ගොත් වෙලා යන නිසා තේරුම් ගන්න පුළුවන්. ඒ සිතවිලි තුනම ওই විදිහට තමයි උන්වහන්සේ කල්පනා කළේ. එහෙම කල්පනා කරනකොට උන්වහන්සේ කියනවා කාම විතර්කේ අතුරුදහන් වෙලා යනවා. දැන් අපි දන්නේ නැහැනේ කාම විතර්කයක් ආපුවාම කොහොමද මේක පාලනය කරන්න කියලා. ළමයි වුණත්, තරුණ වයසේ ඉන්න අය වුණත්, වැඩිහිටි අය වුණත් ඒ සිතුවිල්ල ඔහේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. ඒක පාලනය කරගන්න ක්‍රමයක් දැන නැති නිසා තමයි නොඑක් නොඑක් මේ අරුමුද ඇති වෙන්නේ. ඒ සිතුවිල්ල පාලනය කරන ධාර්මික සංකල්පනා තමන් ඉගෙනගෙන තියෙනවා නම් ධර්මයේ ගැනීම කියන්නේ ඒකනේ. ඒකෙන් පාලනය කරගන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට හරියි. ඉතින් උන්වහන්සේ කියනවා මේ විදිහට කල්පනා කරනකොට කාම විතරකයේ අතුරුදහන් වෙලා ගියා. නැති වෙලා ගියා. සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් වෙලා ගියා කියනවා. හොඳ බලන්න. ව්‍යාපාද විතරකයක් තරහ සිටවිල්ලත් මේක මට අනුන්ට දෙගොල්ලටම හොඳ නැහැ කියලා හිතනකොට ඒක අතුරුදහන් වෙලා ගියා. මේ නැත්තටම නැති වුණා නෙමෙයි. හිතේ නොපෙනී ගියා. නොදැනී ගියා. ඒකේ ක්‍රියාත්මක භාවය නැති වෙලා ගියා. අක්‍රිය වෙලා ගියා. ඊළඟට විහිංසා විතර්කය ගැනත් ඒ විදිහටම හිටියා. හිතුවා ඒ විදිහට හිතනකොට මේක නැති වෙලා ගියා. ඉතින් හරියට මේ උන්වහන්සේ කියනක මහන්සි වෙන්න උනා මට. මේක ඒ විදිහට කරගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා කියලා. සමහරට දතින් දත හපාගෙන, තොලෙන් තොල විකාගෙන, මහා කායික වීරයක් අරගෙන මේ සිතිවිලි වළක්ව ගන්න නරක සිතිවිලි දැන් ওই ගොඩක් වෙලාවට අපේ හිතේ හැංගිලා තියෙන කෙලෙස් අනුසය ගොඩාක් ඒවා මතුවෙන්නේ අපි භාවනාවකට සූදානම් වෙනකොට. එතකන් මේක හොයාගන්න වෙන්නේ ගැඹුරින් වැඩ කරන විදිහ භාවනාවක් කරන කෙනෙකුට මේවා හොඳට අත්දකින්න පුළුවන්. මොන මොන විදිහට සිතුවිලි කියලා. ඉතින් උන්වහන්සේ ඒ විදිහට දේශනා කළා කියනවා. මහණෙනි යම් කෙනෙක් කාම විතර්කය නැවත නැවත හිතනවා නම් මේ කාමයට නැඹුරු සිටිවිලිම අපි කියවම කාම කිව්වහම අපි සාමාන්‍ය පොදුවේ අදහස් කරන වචනයම නෙමෙයි අසාදී ඉඳුරන් පහම පිළවන්න තියෙන බලවත් කැමැත්ත ඒ ගැන හිතන තාක්කල් ඒ ගැන සිටිවිලි මෙහෙවන තාක්කල් ඒ ගැන කල්පනා කරන තාක්කල් ඒක එහිම ගැඹුරට යනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා අන්තයට යනවා කියලා ඒ ගැන හිතන වාරයක් වාරයක් පාසා එහිම ගැඹුරට බැස ගන්නවලු ඒ සිටිවිලි ආයකින් මිදීමක් මිදීමක් නෑ ඒකමයි ජීවිතේ ඊට පස්සේ එනිසා කාම ව්‍යාපාදේ පටන් ගත්තොත් මේ තරහව එක දිගටම ඒ තරහව පුරුදු වෙනවා පුරුදු වෙනා ඒ තරහවෙ දැස ගන්නවා දැසගත්තාම නිතරම තරහෙන් වෛරයෙන්ම තමයි මේ සිතිවිලි හිතන්නේ ඊට පස්සේ කතා ක්‍රියා ඒකම හරියන විදිහට සකස් වෙනවා හිංසනයක් පුරුදුනහම ඒක පුරුදු කරගත්තාම ඒකෙම බැස ගන්නවා. ඒක තමයි මනසේ හැටි. ඒක තමයි ධර්මයේ උගන්වන්නේ මේවා පුරුදු කරන්න එපා කියලා. ඒවා හොඳ නැති සිටිවිලි. පුරුදු කරනකොට ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒවා හිතේ බෝ වෙනවා. ඒවා හිතේ බැස ගන්නවා. එනිසා උන්වහන්සේගේ ආදීනමේ දැනගෙන හානිය දැනගෙන Tamanta අනුන්ට දෙපිරිසටම හොඳ නැහැ නිවනටත් හොඳ නැහැ දුක ඇති කරනවා නිවන් අවබෝධය නැති කරන්න මේවා හේතු වෙන නරක සිතුවිලි කියලා හිතලා උන්වහන්සේවා යටපත් කළා. උන්වහන්සේ කියනවා හරියට මම ඒ කාලේ මනස හදාගන්න දරපු උත්සාහය මහණෙනි හරියට මේ සීත ඍතුව නැත්නම් වස්සාන ඍතුව අවසන් වුණාම මිනිස්සු ගොවිතැන් පටන් ගන්නවා. දැන් ගොයම් පැල හදලා දැන් ගොයම් හැදීගෙන එනවා. තාම අස්වනු අරගෙන නැහැ. ගොයම් හොඳට මෝරගෙන ඉන්න කාලේ. මේ කාලේ ගොපල්ලට හරියට වැඩ තියෙනවලු. ගොපල්ලෙකුට තමන්ගේ ගවයෝ ටික අරගෙන ගියාම මේ නිතරම බලාගෙන ඉන්න ඕනේ. නිතර මෙහෙ දුවනවා, මෙහෙ දුවනවා, පිටහරහාර දණ්ඩකින් ගහනවා, කෑ ගහනවා. එක තැනකට වෙලා ඉන්නම නෑ. මොකද හරක් කොහේ හරි ගිහිල්ලා කුඹරකට හරි පැන්නොත්, කාගේ හරි දෙයක් කෑවොත්, එයාට වදයක්, බන්ධනයක්, එහෙම නැත්නම් නිඳාවක්, එහෙම නැත්නම් හරකුන්ට මොනවා හරි විපත්තියක් මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. කරදරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ගොපල්ලට කෙවිත තියාගෙන හැම තැනම දුවන් දෙනවා. නිදහසක් නැහැ. ඒ වගේ ওই කාම ව්‍යාපාද විහිංසා කියන විතර්ක වලින් විතර්ක බහුලව ඇති වෙන කාලේ ගොඩාක් මනස පාලනය කරගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. ඒක නිකන් හිතියට ඉබේට වෙන එකක් නෙමෙයි. ඉතින් මම එහෙම කරගත්තා. ඉතින් කාම විතර්කය ඇති වුනහම මම දැක්කා මේ හිතේ හිත ප්‍රතිවිරුද්ධ විතර්කයකුත් තියෙනවා නෙක්ඛම්ම විතර්කය කියලා. කියන්නේ කාම විතර්කයෙන් කාමයන්ගෙන් වෙන්වීමේ සිටිවිලි. මේ කාමයෝ Tamanට අනිත්‍යයට දෙගොල්ලටම හොඳ නැහැ කියන ඒකේ ආදීනමේ දැන ඒකෙන් නිදහස් වෙන්න ඕන කියන සිටිවිල්ලට කියනවා නෙක්ඛම්ම සිටිවිල්ල. නෙක්ඛම්ම කාමයන්ගෙන් අත මිදෙනවා. ඒ වගේම ව්‍යාපාද සිටිවිල්ල වෙනවට අව්‍යාපාදය. මෛත්‍රී සිටිවිල්ල. හිංසන සිටිවිල්ල වෙනවට අවිහිංසා සිටිවිල්ල. ඔන්න ඕවා දිනු කරන්න පටන් ගත්තා කියනවා. මේවා දිනු කරගෙන දිනු කරගෙන දිනු කරගෙන යනකොට කාම සංකල්පන අතුරුදහන් වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් නෙමෙයි ගොඩනගන්නේ. තමුන් වහන්සේ වදානා හරියට දක්ෂ වදුවෙකුට පුළුවන්ලු මේ මහා ඇනේ ලොකු ඇණයක් පුංචි ඇණයකින් අර ගහලා තියෙන ලොකු ඇණේ පන්නන්න. ඒක පිටිපස්සට ගැහුවාම පුංචි ඇණයක් තියෙන අර මහා ඇණේ එළියට විසි වෙනවා. ඒ වගේ මේ පුංචිවට තිබුච්ච නෙක්ඛම්ම සිතවිල්ල දිනු කරලා අරගෙන අර මහා යනයක් වුණු මේ කාම විතක්කේ පන්නනවා හිතේ. ඒක මනසින් කරන දෙයක්. අර නරක සිතවිල්ලේ හොඳ සිතවිල්ල ගස්තනය කරනවා. මේ තරහක් ආපුවමත් එහෙම මේක නිවා ගන්න නම් මෛත්‍රී සිතවිලි තරහවත් එක්ක ගස්තනය කරනකොට මෛත්‍රියේ හොඳට තියෙන එක නම් මෛත්‍රී සිතවිල්ල දිනා ගන්නවා. මෛත්‍රී අඩු කෙනා තරහව දිනාගෙන Taman මහ විනාශයක් කරගෙන අනිත් අයටත් මහ විනාශයක් කරනවා. ඒක දෙපිරිසටම හොඳ නැහැ. ඉතින් ඥානවන්ත කෙනා අර ක්‍රමයෙන් තමයි කරන්නේ. සමහරවිට මේ සූත්‍ර දේශනාව අහලා නැති වුණත් අපි සමාජයේ මේ දේ සාමාන්‍ය මිනිස්සු කරනවා වෙන්නත් පුළුවන්. මේ වේදහ විතක් සූත්‍රය දන්නේ නැති වුණා. ඉගෙනගෙන නැති වුණා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ වදාන එකට නියම විසඳුම එකමම. ඉතින් මේ විදිහට මහණෙනි මම නෙක්ඛම්ම විතක්ක අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන මේ හොඳ සිතුවිලි ගැන හිතුවේ ඒවා මටත් හොඳයි, අනිත් අයටත් හොඳයි, අපි දෙපිරිසට මේ සිතුවිලි හොඳයි. ඉතින් ඒ නිසා මේ ඒවා දුක ඇති කරන පැත්තේ තියෙනවා නෙමෙයි. දුක නැති කරන පැත්තේ සිටිවිලි. ඒ වගේම නිවන අවබෝධ කරවීමේ පැත්තේ තියෙනවා. නිවනට අවහිර වෙන සිටිවිලි නෙමෙයි. අපේ ප්‍රාර්ථනාවේ නිර්වාණ අවබෝධය නම් අපි දිනු කරන්න තියෙන මේ සංකල්ප. අව්‍යාපාද අවිහිංසා ලෙක්කම්ම කියනවා. ඒ සංකල්ප තුන දියුණු කරන්නේ නැතිව හොඳට කිසි කෙනෙකුට නිවන් මාගේ ඉස්සරහට යන්න බෑ. ආර්ය මාර්ගයේ අනික් අනික් මාර්ගාංග දියුණු කරන්න බෑ. එතන තමයි මේ මාවත. ඉතින් මෙහෙම දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට උන්වහන්සේ කියනවා මහණෙනි හරියට ගොයන් පාගල අස්වනු ගෙවල් වලට ගත්තාම ගොපල්ලන්ට තියෙන ගහක් මුලට වෙන මේ කෙවිත තියාගෙන නැත්නම් හරකුන්ට තලන ලියෙන් ගහන්න ඕනේ නැහැ උන්ට. මොකද මොනවත් නැහැ වටපිටාවේ සත්තුන්ට හානි කරන්න දෙයක්. අස්වනු දෙට අරගෙන. ඉතින් ඒ නිසා මේ ගමේ වයි එහෙම මෙහෙ දුවතන බලන්න ඕනෙත් නැහැ වැඩ බොහෝම අඩුයි. ඉතින් ඒ නිසා මේ මේ ගමයෝ කියන සිහිගැන්වීම තිබ්බම ඇතිලු. මේ හරක් ටික මගේ හරක් ටිකයි කියන සිහිය විතරක් තිබ්බාම හොඳටම ඇතිලු. ආයේ වෙන මොනවත් හොයන්න දෙයක් නැද්ද? ඒ වගේ කියනවා අර හිතේ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සිතුවිලි තුන හොඳට දියුණු කරගත්තාම ඒ හිත එක්තරා ප්‍රමාණයකට තැම්පත් වෙනවා සංසුන් වෙනවා වැඩ අඩු මනසක් බවට පත් වෙනවා බොහොම සාන්ත භාවයට පත් වෙච්ච මනසක් ඇති වෙනවා ඉතින් ඕක අපි අත්විඳිනවා තමයි ඔය අවස්ථාව හැබැයි ඒක එක දිගටම තියෙන්නේ නැහනේ අර වතුර බොර වෙනවා වගේ එක එක වැඩත් එක්ක බාහිර සමාජයේ අනිත් අයගේ වැඩත් එක්ක මේක අඳුර වෙලා යනවා. මොකද අපි මොහතක අත්විඳින සත්‍යයක්නේ. ටික වෙලාවකට හරි తాවකාලිකයි. තම මේක ස්ථිරසාරව වැඩි වෙනාවක් දිග කාලයක් පවත්වා ගන්න හොසත් වෙන්නේ නැහැ. දක්ෂ වෙන්නේ නැහැ. හේතුව දිගට මේ සංකල්පවල හිත පවත්වන්නේ නැති නිසා. ඒ ධර්මයෙන් අපි හිත අයින් කරගන්නවා. එසා මේ බුදුහාමගේ ධර්ම කියන එක අපිට අපේ ජීවිතෙන් අයින් කරන්න වෙලාවක් නැහැ. ජීවිතේට බද්ධ වෙච්ච එකක්නේ. බුදුදහම. දැන් ওই කාරණා දිහා බලවම පේනවා මේ මනස හරියට සංවර කර ගැනීමේදී මේක කොච්චර වැදගත්ද කියලා. ඉතින් උන්වහන්සේ දේශනා කළ මහණෙනි දැන් අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්ප දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට මගේ හිතේ මගේ හිත මේ සිහි නැති වුණා. ඒ කියන්නේ හිතේ තිබුණු සිහිය වෙනස් වෙන්න වගේ ගියා. එච්චරකට මහන්සි වුණා. ඊළඟට කලන්තය හැදුනා මට. මෙහෙසටපත් වුණා. සම්පූර්ණ මුළු රෑමත්, දවල්මත් මුළු කාලෙම යොදලා මේක කරා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අමාරුවෙන් මං සිහිය ඇතිව සිහිය තියෙන්න ඕන විදිහට මං හරියට පිළිපව ගත්තා කියලා. ඒකත් අපිට තේම කායික කැපකිරීමත් ගොඩක් දුෂ්කර ක්‍රියා නොවුනට කායික වීරිය අවශ්‍ය බව. මේ සියල්ලක්ම උන්වහන්සේ කළේ චතුරංග සමන්නාගත වීරිය. බෝධිසත්වෝ අපි දන්නවා මේ සම මේ මස් මේ ඇත මේ නහර සිඳී වියනී කියත් මේ උසස් බලාපොරොත්තුවට යන සිටිවිලි තමන්ගේ තුළ ඇති කරගෙන මිසක් මම ආපස්සට එන්නේ නැහැ කියන එක බෝධිසත්වෙකුගේ වීරයක්නේ ශරීරයේ අංග මේ හතර ශරීර සිඳී වියනී මේ ඇට කටු කැණි වලට කැණිලා වෙන් වෙලා ගියා මේ ලේනහර සිඳී වියදී ගියා මස් සිඳී වියලී ගියත් මේ තමන්ගේ මේ කාර්ය අත්හරින්නේ නැතිව ඉස්සරහට කරගෙන යනවා. ඒකට කියනවා පදම් වීරිය, චතුරංග සමන්නාගත වීරිය. ඉතින් එහෙම වීරියකින් තමයි භාවනාව පුරුදු කරන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක් ඔල්ලෝසුව දිහා බලන වෙලාවට මේ වාඩි වෙන්නේ. විනාඩි 30ක් විතර හිතට දෙනවා 30 වරන ගමන් නැගිටිනවා. හිත කොහෙ ගියත් එකයි. නේද? වෙලාව ඉවරයිනේ. බනහන්නෙත් එහෙමයි. පැයක් කියලා ඉස්සලා හිතට දෙනවා විනාඩි 5ක් හරි වැඩිපුර ගියොත් එහෙම හිත නරක වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙලාවක් ඉස්සලා හිතට ඇතුල් කරනවා. ඒක නිදහසේ හිතට වැඩෙන්න දෙන්න. හිතේ වැඩෙන්න දේවල් බලන්නේ නැහැ. ඒ නිසාත් බාධා ඇති වෙනවා. ඉතින් ඒ ධර්මයේ එහෙම එකක් නෙමෙයි. ඉතින් මෙහෙම උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී උන්වහන්සේගේ අත්දැකීම ප්‍රකාශ කරගෙන යනවා. ගිහිල්ලා මම සිහිය නියම විදිහට පිළිටවාගෙන මගේ හිත බොහොම සමාධියකට ගෙනාවා. දැන් හිත කොහෙවත් මේ දුවන්නේ නැහැ. බණ අහන්නත් තියෙන පැයි චිත්ත සමාධිය. නේද? එක්තරා ප්‍රමාණයක. හිත මේ හැම තැනම යනවා නම්, ඒ තැන්වල පදිංචි වෙනවා නම්, ගෙදර යනවා නම්, ආයි බණෙන් පස්සේ යන තැන්වල දැම්ම ගියා නම් මේ බණ ටික ඇහෙන්නේ වාඩි වෙලා ඉන්න ඇඟ විතරයි මෙහෙ. නේද? හිත මෙහෙ නැහැ. ඒ නිසා හිත දැන් අප ධර්මදේශකයන් වහන්සේලාත් එහෙමනේ මාතෘකාවේම හිත තියාගෙන කරේ නැති වුණොත් පිරිතක් හරි බණක් හරි මොනවා කියවත් දන්නේ ඊට පස්සේ. ඊට පස්සේ තමන්ම දන්නේ නැතුව යනවා මේ කොහෙද යන්නේ කියලා. ඒ වගේ හිත හරියට පවත්ව ගන්න දක්ෂ වෙන්න ඕන. එතන තමයි මේ ධර්මයේ තියෙන වටිනා පණිවිඩ අහු කරගන්න පුළුවන්. හිතේ උන්වහන්සේ කියනවා මේ හිත කලබල කරන නරක සිතිවිලි අයින් කරාට පස්සේ හොඳ සිතිවිලි ටික එකතු කරගත්තා සම්මා සංකල්ප. දැන් හිත බොහොම සමාධිමත් කලබල නැහැ. හිත බොහොම සංසුන් වුණා, තන්පත් වුණා. දැන් උන්වහන්සේ කියනවා විතක්ක ਵਿਚාරාණං උපසමා අධ්‍යත්තං සම්පසාදනං ඒකෝ දිභාවං පතමඥානං උපසම්පජ්ජ විහෙරති. අනුන් වහන්සේ වදාලා දැන් මහණෙනි මගේ හිත ප්‍රථම ධානයේට ඒ කියන්නේ සමාධියේ පළවෙනිම දියුණු මට්ටම මුල් අවස්ථාව. ධ්‍යාන කියලා කියන්නේ අපි. ධ්‍යාන කියන්නේ නීවරණ පුලුස්සා දමන මානසික බලවේග. නීවරණ පුලුස්සන්න බෑ ධ්‍යාන නැතිව. පංච නීවරණ පුච්චා දාන්න නම් කාමච්ඡන්ද ආදී නීවරණ පහ පුලුස්සා දැමීමේ ශක්තිය තියෙන හිතේ ඇති කරන ධ්‍යානවලට. ඒ ධ්‍යාන වලට පුළුවන් නීවරණ පුච්චන්න. ඒතර නීවරණ වල බලය අඩු වෙනවා. අර නීවරණ වලටම ලොල් වෙච්ච කෙනෙකුගේ තියෙන ප්‍රමාණයට වැඩි එයා වෙනස්. එයාගේ සිතුවිලි, අදහස්, ආකල්ප, ආසාව හැම එකක්ම අඩු වෙනවා. ඉතින් අ විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං. ඒ කියන්නේ ඇතුළත බොහොම ශාන්ත ස්වභාවයක් තියෙන. සිත ඇතුළත බොහොම ලොකු සැපයක් දැනෙන විතක්ක විචාර දෙකෙන් යුක්ත වුණු පතම ධානයේ ප්‍රථම ධානය කියලා කියනවා මට ප්‍රථම ධානය අත්දකින්න ලැබුණා. ඊළඟට උන්වහන්සේ කියනවා ද්විතීය ධානයේ උන්වහන්සේට අත්විඳින්න ලැබුණා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජං පීතිසුඛං පතමඥානං කියලා මුල් එක සඳහන් කළා. ඒ කියන්නේ විවිච්ඡ කාමයේහි කාමයන්ගෙන් වෙන් වුණාට පස්සේ තමයි ධ්‍යාන ඇති වෙන්නේ. නීවරණ වලින් හිත නිදහස් වෙන්න ඕන. නිදහස් වුණාම තමයි සමාධිය ධ්‍යාන කියන ඒවා තියෙන්නේ. නිවරණ ලෝකයේම ඉන්න කෙනාට ඒක නෑ. විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේහි සම්පූර්ණයෙන්ම අකුසලයෙන් හිත ගලවන්න ඕන. දැන් අර අකුසල සංකල්ප වලින් ගැලෙවුවනේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණම තමයි ඔය නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංසක කියලා කියන්නේ. ඒක බොහොම සරලව. ඉතින් දැන් උන්වහන්සේගේ හිතේ මේ පතම ධානයේ තියෙනවා. ඒකේ තියෙනවා විතක්ක උන්වහන්සේ වදාන විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලයේ ඒකේ ස්වභාවය අකුසලයෙන් වෙන් වෙලා කාමයෙන් වෙන් වුණු සවිතක්කං සවිචාරං විවේකජං තීතිසුඛං. සවිතක්කං කියන්නේ විතර්ක තියෙනවා. කාම ඒක අරමුණු හිතනවා. විතක්ක. විචාර ඒ අරමුණු තවත් ගැඹුරට පරීක්ෂා කරනවා. සවිතත්තං සවිචාලා විවේක දැන් හැබැයි උසස් විවේකයක් තියෙනවා මානසික හුදකලාවක්. පීති සුඛං මානසික සුවයක් තියෙනවා. අපි ওই මානසික සුවය කියන්නේ ඔන්න ඔතෙන්ට. වෙන දේවල් නෙමෙයි. මානසික සැප. දැන් අත්විඳිනවා. තව ටිකක් ගැඹුරට අර සම්මා සංකප්ප දිනු කරගෙන යනකොට අව්‍යාපාද අහිංසා නෙක්ඛම්ම කියන සංකල්ප දිනු කරනකොට උන්වහන්සේ කියනවා විතක්ක ਵਿਚාර දෙකත් සංසිඳිලා ගිය ආධ්‍යාත්මයේ මනස බොහොම සුවපත් වුණු දැන් මානසික අත්දැකීමක් ලැබුණා. ඒකට කියනවා ဒုတိ ය ධානය. ඊළඟට උන්වහන්සේ වදාළා තුන්වෙනි ධානය. තුන්වෙනි ධානයේ තියෙන්නේ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ සෝමනස්ස දෝමනස්සානං අත්ංගම අදුක්ඛං අසුඛං සතිපාරිසුද්ධින් තති අධ්‍යාන තුන්වෙනි ධ්‍යානයේ තියෙන්නේ උන්වහන්සේ වදාලා විතක්ක ਵਿਚාර කියන දෙකක් නැහැ. නිතරම තියෙන්නේ හිතේ ඒකාග්‍ර බව. බොහෝ වෙලා ඒ ධ්‍යානෙ තියෙනකන් තියෙනවා. අවසානයේට ඉතිරි වෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව විතරයි. උපේක්ෂාව තුළ මධ්‍යස්ථ භාවයේ තුළ හිත සමාහිත වෙනවා. හිත කොහෙවත් දුවන්නේ නැහැ. ඔන්න ඔය ධ්‍යාන හතර මහණෙනි මම අත්විඳ අත්දැක්කා. ඒකේ මනසේ මේ මනස තුලින් තමන්ගේ හිත හරියට નિවරදි භාවනා පුහුණුව තුලින් උන්වහන්සේ මේක තමන්ගේ අවබෝධයෙන්ම सिद्ध කරේ බෝසත් ආවදී. දැන් අපිට නම් මේ පාර කියලා දෙන්න මේ ධහම උදව් වෙනවනේ. නමුත් උන්වහන්සේට මේ මඟ පෙන්වන්න කෙනෙක් හිටියේ හිටියේ නෑ මේ වෙනකොට. බෝධිසත්වය. දැන් උන්වහන්සේ වදාළ මහණෙනි ඊට පස්සේ මේ චතුත්ථ ධානයට ගියාට පස්සේ මම හිමීට මගේ හිත නැඹුරු කළා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ පැත්තට. ඒ කියන්නේ බුද්ධ බුද්ධත්වයටපත් වෙන්න ඒ රාත්‍රියේ මේ රෑ තියෙනවනේ පෙර යමක් රාත්‍රියේ උදා වෙන ආසන්න කාලේ. අනේ කාලේ උන්වහන්සේ තමන්ගේ හිත යොමු කළාලු පුබ්බේ නිවාසානුස්සති ඥානයේ දකින්න. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක පුතඥන ලෝකයේ කෙනෙකුට يعني ලෞකික ධ්‍යානයක්වත් නැති කෙනෙකුට ලබන්න ලබන්න බෑ. චතුත්ථ ධ්‍යානයෙන් පස්සේ තමයි අර උසස් ඥානයන් ඇති වෙන්නේ. ඉතින් චතුත්ථ ධ්‍යානයේ හිත දිනු කරගත්තට පස්සේ නම්ව ගත්තට පස්සේ උන්වහන්සේ හිමීට තමන් හිත නැඹුරු කරාලු අතීත කඳ පිළිවෙල මෙනෙහි කරනවා. දැන් උන්වහන්සේ මෙනෙහි කරනවා එක ආත්මයක්. දෙකක් තුනක් හතරක් පහක් හයක් දහයක් විස්සක් තියක් හතරියක් සීයක් ඔය විදිහට සිය දහසක් අතීතයට යනවා. මේ යන්නේ අර එකඟ කළ සංසුන් කළ තැම්පත් කළ මනස තියාගෙන තමයි මේ යන්නේ. මෙහෙම යනකොට උන්වහන්සේ දැක්කා කියනවා මම අතීතයේ කල්ප 10000කට කලින් අතීතයේ මෙන්න මේ නම ඇතිව මෙන්න මේ කුල ගෝත්‍ර නම් නැතිව මෙන්න මේ ආහාර පැවතුම් නැතිව මෙන්න මේ ස්ථානවල ගෙවල් හදාගෙන මෙන්න මේ විදිහේ ශරීර මරණ නැතිව මෙන්න මේ අසවල් තැන ඉපදිනා හිටියා. ඒක ආත්ම 10000ක් අතීතයේ. ඔබදී එකින් එක එකින් එක එකින් එක එකින් එක උන්වහන්සේ මේ කලින් භවයේ දක්වාම සිහි කරගෙන ආව දැන් ඉන්න තැනට එනකම්. දැන් අපිට ගියාත්මේවත් බලන්න බෑනේ හරියට. නේද? පුළුවන්ද? දැන් මේ ආත්මේ හැටියෙන් ටිකක් හිතා ගන්න පුළුවන් ගියාත්මේ කවුද කියලා. නේද? මේ ආත්මේ රුචි අරුචිකම් පුරුදු පුහුණු කරන දේවල් ඒක අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන් ගිය ආත්මවල මොනවද පුරුදු පුහුණු කරගෙන ආපු හොඳ දේ නරක දේ මොනවද කියලා. අනුමානයක් විතරයි ඒක. ඉතින් මෙහෙම උන්වහන්සේ බලාගෙන බලාගෙන යනකොට උන්වහන්සේට තේරෙනවා මේක කොහොම දිග ගමනක්. උන්වහන්සේට ඒ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානෙ ඔන්න පහළ වුණා. අතීතයේ කඳ පිළිවෙල මෙනෙහි කරා. එනිසා රෑ පෙර යම උන්වහන්සේට පහළ වුණා කියනවා පුබ්බේ නිවාසානුස්සතිය. එතකොට උන්වහන්සේ කියනවා අවිද්‍යාව නැති වෙලා ගියා. අවිද්‍යාව නැති වෙලා ගිහිල්ලා විද්‍යාව ඇති වුණා. නුවණ අන්ධ කරලා තිබුණු මේ වැස්ම අයින් වෙලා ඥානාලෝකය ඇති වුණා කියනවා. ඒ කියන්නේ පිරිසිදුව මේක දැක්කා. මේක වැහිලා තිබුණේ. ඒ නිසා උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානය තමන්ගේ හිත තුන ඇති කරගෙන තමන් වහන්සේගේ අතීත ආත්ම භාව හොඳට අවබෝධ කරගන්න. අවබෝධ වෙනවත් එක්කම උන්වහන්සේට ත්‍රිවිද්‍යාවලින් පළවෙනි ඥානය අවබෝධ වෙනවා. පුබ්බේ නිවාසානුස්සතිය. ඊළඟට උන්වහන්සේ වදාලා මහණෙනි මැදියමට එනකොට මැදියමට එනකොට මම චතුූපපාත ඥානෙ මේ සත්වෝ මැරෙනවා. මමත් මරණයටපත් වෙනවා. ඒ වගේම ඉපදුනා. මෙන්න මේක මෙනෙහි කරනවා. මේ බෝධිසත්වයන්ගේ නුවණට පහළ වුණා කියනවා ඇති වුණා කියනවා ඒ අවස්ථාවේදී සමහර සත්වයෝ මේ කයින් දුස්චරිතයේ යෙදිලා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරයේ යෙදිලා නිරේ ඉපදිලා ඉන්නවා. මොනවාසි දකින්නවා දැන්. විසුද්ධ වූ නුවණසින් දකින්නේ මේ අපිට තියෙන මේ මසසින් නෙමෙයි. මේකෙන් මහ ලොකු දෙයක් බලන්න බෑනේ. මේක තමයි උදව් වෙන්නේ අර විසුද්ධ වූ දිවස්ස නුවණස ඇති කරගන්න. ඒ ඇස පාදක කරගෙන උන්වහන්සේ නොපෙනෙන ඇසක් උදා කරගත්තා. ඉතින් උන්වහන්සේ ඒ නිසා දැක්ක කියනවා සත්‍යෝ වචනයෙන් දුස්චරිතය හැසිරෙනවා. බලු, කේලම්, හිස්, පරස කියන මෙන්න නිරේත ගිහින් ඉන්නවා. තවත් සමහර අය සිතින් අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මානසිකව කෙරෙන, මනසින් කෙරෙන පව් වැඩ අකුසල ධර්ම තුනක් නේ. මෙන්න මෙහෙම දස අකුසල් කරන සත්‍යෝ නිරේ ඉපදිලා ඉන්නවා. සමහර සත්‍යෝ දස අකුසලෙන් වැළකීලා ඉඳන් දිව්‍ය ලෝකාදී සුගතිවල ඉන්නවා. මනුෂ්‍ය ලෝකාදී සුගතිවල ඉපදිලා ඉන්නවා. සමහර සත්‍යෝ නිරේ, සමහර සත්‍යෝ උසස් පැති ලෝකවල ඒ වගේ යන්න කර්ම හේතුත් එක්ක උන්වහන්සේ දකිනවා. ඔය විදිහට මිනිස් ලොව, දෙව් ලොව, බඹ ලොව, පිරිසංගත අපාය, නරක ආදී සතර අපාය වල අසුර කායික අපාය, പ്രേත ලෝකවල මේ ඉපදලා ඉන්න හැම සත්වෝ මෙහි ගියේ හේතු දකිනවා. ඒවා අවසන් වුණාට පස්සේ මේ සත්‍යය මරණයටපත් වෙනා ඊළඟට උපදින තැන දකිනවා. ඊළඟට කලින් ආත්ම භාවයේ මොනවද කරන්න මෙහෙ ඇවිල්ලා ඉන්නේ මේ සත්‍යය කියලා ඒ හේතු දකිනවා. කර්මයේ කර්මඵලය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒකට කියනවා උන්වහන්සේ මට දැන් මහණෙනි මේ වෙලාවේදී ඇති වුණා චතුූපපාත ඥානය. මොකක් ත්‍රිවිද්‍යාවේ එක ඥානයක්. ඊට පස්සේ උන්වහන්සේට අලුයම වෙන්න අලුයම වෙනකොට ආසවක්ඛ්‍ය ඥානෙ පහළ වුණා. ආසවක්ඛ්‍ය ඥානෙ. ආසවක්ඛ්‍ය ඥානෙට හිත නැඹුරු කළාට පස්සේ උන්වහන්සේ දැක්කා කියලා මේ ආශ්‍රව කියන්නේ භව ගානක් තිස්සේ අපේ හිතේ මේ පල්වෙවි වෙන නරක නපුරු සිටිවිලි. මේ ඔය සුරා මෙහෙම තියෙන එක එක දේවල් පල් කරලා ගන්න සරත හදලා අනේ ඒ වගේ ආසව කියන්නේ භව ගානක් තිස්සේ හිතේ පල් වෙච්ච තරහව ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරේ රාගය ක්‍රෝධේ මානේ මේ වගේ ගොඩාක් පල් වෙවි තියෙන මේ මේ ජීවිතේ මතු පිටින් හිතේ මතු පිටින් තියෙනව නෙමෙයි භව ගානක් තිස්සේ පල් කරගෙන ආපු කෙලස් ආසව මෙන්න මෙහෙම ආශ්‍රව දිහා බලනකොට උන්වහන්සේ දැක්කා කියනවා මේ ආසව ඇතිවෙන්න හේතුව. ආසව තියෙන බව දැනගත්තා. ඒකට කියනවා ආසව ඇති බව දැක්කා. ඒක මේ ආසවක්ඛ්‍ය ඥානය. ඊට පස්සේ ආසව ඇති වෙන්න හේතුව දකිනවා. ආසව නැති කිරීම ආසව නැති කිරීමේ ක්‍රමය දැක ගන්නවා. හරියට අර දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය දැක්කා වගේ මෙන්න උන්වහන්සේ මේක දැක්කා. මෙහෙම අවබෝධ වෙනකොට උන්වහන්සේගේ මේ කාම ආසව කියන එක නැති වෙලා ගියා. මේ අසාදී ඉඳුරන් පිනවන්න තියෙන ආසාව සම්පූර්ණයෙන්ම නැති නැත්තටම නැති වෙලා ගියා. භවආශ්‍රව මේ භවයේ දික් කරගෙන වෙන හොඳ ලෝකවලට ගිහිල්ලා මීට වැඩිය සැප විඳින්න ඕන කියන අදහස උන්වහන්සේට මේක හිස් දෙයක් නෙමෙයි මොකද අතීතයේ ආව ගමන දන්නවා මේ සත්‍යෝ මැරෙන උපදින හැටි දැක්කා දැන් ආයේ වගේ ආසාවක් උන්වහන්සේට ඇති වෙන්නේ. එනිසා භවතන්න භවාශ්‍රවයක් ගෙවි ගියා. කාමාශ්‍රවයක් ගෙවි ගියා. අවිද්‍යාශ්‍රවය තමයි මේ ආර්ය සත්‍ය නොපෙනීම. මේ ගැඹුරු යථාර්ථය අවබෝධ නොවීම. ඉතින් ඒක දැක්කට පස්සේ අවිද්‍යාව කියන ආශ්‍රවයක් සම්පූර්ණයෙන්ම සිඳී ගියා. හිත නිවීමටපත් වුණා කියනවා. ඒකට අපි කියනවා නිර්වාණ අවබෝධය කියලා. සම්මා සම්බුද්ධත්වය කියන්නේ ඔන්න ඔය ත්‍රිවිද්‍යා අවබෝධය. ඒකට කියනවා සර්වඥතා ඥානය කියලා. ආසවක්ඛ්‍ය පුබ්බේ නිවාසානුස්සති චතුූපපාත කියන ඥාන තුනට කියනවා ත්‍රිවිද්‍යා කියලා. මේ ත්‍රිවිද්‍යා ඥානයේ උදාවීමත් එක්කම උන්වහන්සේ මේ ලෝකේ කිසිවෙකුත් අභිභවනය කළ නොහැකි ඊටාම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා උන්වහන්සේ සියලුම තෘෂ්ණාවන් ගෙවලා උන්වහන්සේ කියනවා හත කිච්චෝ කතං කරණීයෝ නාපරං ඉත්තත්ථායාති අම්භඤ්ඤාසි. දැන් රහතන් වහන්සේනම බුද්ධත්වයටපත් උනා. ආයි මට මීට පස්සේ කරන්න දෙයක් කරන්න කිසිවක් ඉතිරි වෙලා නැහැ. කල යුතු හැම දෙයක්ම කළා අවසන්. හත කිච්චෝ. දැන් ආයි මොනවත් කරන්න දෙයක් නැහැ. දැන් සිත අවශ්‍ය තැනට උන්වහන්සේ බලාපොරොත්තු වුණු ඒ උතුම් වූ අවබෝධය කරාපත් වෙන ඉවරයි උන්වහන්සේ කියන උපත නැති වී ගියා කියලා. කියන්නේ නැවත ජාතියකට උන්වහන්සේ නැවත උපතකට යන්නේ නැහැ. මොකද ඉපදුනොත් තමයි අනිත් ඒවා ඔක්කොම උන්වහන්සේ දැනගත්ත උපත නැති වෙච්ච බව. ඉතින් ඔන්න ඔය සූත්‍ර දේශනාවේ සාරාංශය තමයි මම මතක් කළේ. ඉතින් ඒ නිසා තව තවත් හොඳට මේ සූත්‍ර දේශනාව දේදහවිතක සූත්‍රය හිත දෙකට බෙදාගෙන උන්වහන්සේ බලමින් මේ ගැඹුරින් හිත වඩු ආකාරය අපේ ජීවිතයටත් ආදර්ශයට අරගෙන අපේ සිත සිතවිලි පාලනය කරගෙන මේ ආර්ය මාර්ගයෙන් මාර්ගය හඳුනාගෙන ඒ තුලින් ඒ උතුම් බුදවරු වැඩම කළා වූ ඒ සාන්ත වූ සුන්දර වූ නිර්පද්‍රිත වූ ඒ සාන්ත සැනසෙල්ල ළඟා කර ගැනීමට මේ පිඟුතුන් කාටත් මේ ධර්ම ශ්‍රවණය ඒ කාන්තේම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකයේ ඥාති සමූහයාටත් අප හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය අමා මහ නිවන් සුව සඳහාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා